මේ මාතෘකාව අපට ඉස්මතු කරලා දෙන්නේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ දසුත්තර සූත්‍රය. ඒකදී මේ පංච ප්‍රධානියාංග සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ වර්ගකරණයෙන් නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හඳුන්වලා දෙන විදිහට සඳහන් කරලා තියෙන්නේ පංච ධම්මා බහුකාරා බොහෝපකාර කරන්නා වූ ධර්ම පහක් විදිහට. ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඒක අපේ විවස්ථා මාලාවට අතුල් කරලා තියෙන යෝගාශ්‍රම සංස්ථාවේ යෝගාවචරයා ඒ පංච බධානි අංග මොනවද කියලා දැනගෙන එයින් අංග සම්පූර්ණ වීමට වැඩ වැඩි යුතුයි කියලා. ඉතින් ඒක පැත්තකින් පේන තියෙන මේවා භාවනා කරන කෙනාට තිබිය යුතු ගුණාංග වශයෙන්. ඉතින් ඒ නිසා අපි කවදාද කිව්වොත් එහෙම මෙන්න මේක තියෙන අයට විතරයි භාවනා කරන්න පුළුවන් කියලා බොහෝ දෙනෙක් මන් දෝත්සහයි වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද ඒක එසේ මෙසේ කෙනෙකුට පිහිටන ධර්ම නෙවෙයි. නමුත් ලොකු සාහනසිකයක් ඇල්මර්ලා ඉදිරිපත් කරලා තියෙනවා මේවා ඉගෙනගෙන දැනගෙන මේවායින් සම්පූර්ණ වෙනට උත්සාහ කරන්න. එතකොට යෝගාවචරය විසින් උපයාසපය ගැතිය කොටසක් නිසා ධෛර්යයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මේ එක එක ධර්මයක් ගැන අපි පසුගිය දවස්වල කිරුවා වගේ බලනකොට ඒක මූලික සුදුසුකමක් වශයෙන් ඉල්ලලා හිටියට තේරෙන තේරන භාවනාවෙන් තොරව ඒ සුදුසුකම කාටවත්ම හිටින්නේ නැහැ. භාවනාවට ඉස්සලා අපිට විවිධ සුදුසුකම් තියෙනවා, විවිධ දක්ෂකම් තියෙනවා, විවිධ හැකියාවල් තියෙනවා එකක්වත් මේකට අඩංගු නැහැ. බලංගුත් නැහැ. ඒ නිසා ඒ සියලු හැකියාවන් සහිතව භාවනාවට බැස්සට පස්සේ තමයි අපිට තේරෙන්නේ ශ්‍රද්ධාව නැහැ කියලා.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 කිරිසප්පෙක් වාගේ කියලා තේරෙනවා. ඊට පස්සේ තේරෙනවා ගමඨාන් සුද්ධ කරන්න ගියාට පස්සේ හිත කොච්චර ෂටද කොච්චර මායාවිද අපිට මේ වැඩේ වැත්තකදීදී කොහෙදෝ යන නඩුවක් ඔළුවේ දාගෙන ඒකට පෙරක දෝරුකම් කතා කරනවායි ඒකට මේ විනිශ්චයකාරක පදවි ගන්න තානතර නැටුවට මේ තියාගෙන ඉන්න මූලික කමටහනේ හිත තියාගෙන ඉන්න. එහෙම නැත්නම් මේ ඇති දේ ඇති හැටියට දකින්න තරම්වත්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 නිගමනයකට උපමානකට එන්න පුළුවන් ශ්‍රද්ධාව නැති කෙනාට වීර්ය කරන්න බෑ. ලෙඩ රෝග හිතේ කයේ තියෙන මිනිහට වීර්ය කරන්න බෑ. ෂඩ මායාවිය කට බෑ බෑ බෑ එළුව වගේ. ඒ මනුස්සයගේ දුර්ලකම නෙමෙයි. ඉතින් ශ්‍රද්ධාව නැත්තම් මොකද කරන්නේ? කරන්න බෑ. ඉතින් පොන්නේ ශ්‍රද්ධාව හොඳම ක්‍රමේ මොකද්ද ශ්‍රද්ධාව ඇති කරන්න සුනාමියක් එවන්න ඕන. අම්මද්ද බොල ශ්‍රද්ධාව නැගි නැහැ.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 මට කියන්න තියෙන්නේ මේ සුනාමි වගේ එකකට පස්සේ ශ්‍රද්ධාව වැඩෙනවා නම් අපිට තියෙන මොන්න දෙයියන්ට බැඳලා හරි කමක් නැහැ. තව සුනාමි දෙකක් විතර අවුරුද්දක සැරයක් ගෙන්න ගන්න පුළුවන් නම් අන්න ශ්‍රද්ධාව නැගිටිනවා. අපිටත් අර පතාචාරාටගේ රෙජි දැච වෙනකන් තමයි මේ පමාව. යුද්ධ නැති වෙච්ච දවසේ දුවයි බුදුහාමුදුරෝ හොයාගෙන. එදාට තේරෙයි <laughs> රෙජි තියාගෙන කියනකට වැඩිය ලේසි රෙජි නැතුව දුවනේ කියලා.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 එක දිගට ගන්න පුළුවන් කරන වෙලාවිතර සුන්දර ප්‍රදේශයක් මුළු භාවනා ජීවිතේම නැහැ. ඒක තමයි ජීවිතේ තියෙන සුන්දරම හරිය. එදාට තේරෙනවා අපි නැවත ඉපදුනා වගේ අනේ පියවර දෙකක් යන්නේ ඉස්සලා සතිය කැඩේ. හුස්ම දෙකක් ගන්න ඉස්සලා සතිය කැඩේ. ඉතින් කොහොමට ආත්මයක්, කොහොමට කොන්දක්, කොහොමට වීරකමක්, කොහොමට විරියක් කියලා ඒ තේරෙනකොට යෝගාවචරගේ හිත හරියට මේ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 කම්මැලිකම පමාව මොන හරි දහතර කාරණාවක් කරලා දාන්නේ. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්නේ බුබ්බඩයන් අතර, ඒකට බත් බූසන් අතර, ඒවට කම්මැලියන් අතර, ඒකට ශරීර හොරුන් අතර එකෙක් නැත්නම් එකියක් මම මේක ඉදිරියට යන්න ඕනේ කියලා හිතනවා නම් ඒක ඉතින් ගඟ දෙකේ ඉහළට පිනිල්ලක් කියලා බුදුහාමුදුරුවෝ කියලා කියනවා. පටිසෝත ගාමි. ඒ පටිසෝත ගානට ආවට පස්සේ තමයි. එහෙම නැත්නම් ඒ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 කුසල ඡන්දෙමයි මේ කතා කරන්නේ. සද්ධාහට එහා ගිය එකක්. මම මේ අසත්‍යයෙන් හිටියොත් අකුසල. ප්‍රාර්ථනා කළොත්, චේතනා කළොත්, සංස්කරණය කරොත්, එහෙම නැත්නම් සංස්කාර ඇති කරොත් අකුසල. ඒ නිසා කොච්චර චිත්තක්ෂණ ගානක් පරියන්කේක හෝ සක්මනක හෝ භාවනා වේලාවේදී හෝ gedara doreදී හෝ එළඹ සිටි සිහියෙන් ගත කරනවාද එන්නේ චිත්තක්ෂණ විතරයි අපිට කියන්න පුළුවන් වෙන්නේ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 කරදිවලුව හතකින් එහා පැත්තට ගිහිල්ලා දානවා මල පෙරේතෙක් ඇවිල්ලා කියලා. ඉන්නකන් අයියෝ දැලකෙලි අත්තම්මා අම්මා නංගි මල්ලි කියාගෙන ඉඹ ගන්නවා. ගියාට පස්සේ නික මොකටවත් එන්න ඕන පෙරේත කඩක් එනවා නේද මුල්ලේ. අනේ ඔකට පෙරේත කොටුවක් තියන්න ඕනේ. මතුරුලා මේක දාන්න ඕනේ. බෝතලයක් ඇතුළට ගිහිල්ලා කරදිවලුවේ ගියා පැත්තට දාන්න. ඔය ඉන්නකම් තියෙන දෙන්නේ අතන බැගියාට පස්සේ නම් එන්න ගන්න එපා. මං කියන්නේ එච්චරයි. යනකොට යන්න යන්යන් කියලා. ආපහු නොඑන්න. එහි කියන කෙනෙක් කවුරු හරි හිතනවා නම් මේ මත්තට අකුසල් නොයිපද වීම පිණිස වින කුසල් කෙරුවට හරියන්නේ නැහැ. වෙන මොනම දෙයකින් අද හරියන්නේ නැහැ. ඒක දැනගන්නවා නම් මේ කුසලයේ කියන්නේ මොකද්ද අකුසලයේ මොකද්ද කියලා. බුදුසජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන සුන්දරත්වය එහෙම නැත්නම් ධර්මයේ තියෙන සුන්දරත්වය තමයි බුදුහාමුදුරුවෝ කට ගෙවෙනකන් කිව්වේ පවු නොකර හිටපල්ලා කියලා මිස සබ්බපාපස්සකරණං මිස ඔය අපිට ඔය පන්දලේ දහම් පාසලේ අම්මයි අප්පච්චි ගුරුවරයා උගන්වන දේ නෙවෙයි. ඒ නිසා අපිට බුදුහාමුදුරේ සද්ධාවක් නැහැ. සද්ධාවක් තියෙනවා නම් වැඳලා කියන්නේ බුදුහාමුදුරන්ට අනේ පුළුවන් විදියට කට පරිසම් කරගනින්. පුළුවන් විදියට කය පරිසම් කරගනින්. පුළුවන් විදියට හිත පරිසම් කරගනින්. සබ්බ පාවස ආකරණං ඒතම් බුද්ධහන ශාසන. මේ මගේ නෙමෙයි. සියලු බුදුරයන්ගේ ශාසනය. පවු නොකර සිටී. අනුප්පන්නාන පාපකාණං අකුසලාණං ධම්මාණං න උපාදාය. නූපන්න අකුසල නොයිපද වීම පිණිස ඡන්දයක් කැමැත්තක් ලෝකයේ කවුට හරි අදුම ගානේ කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය කියන කෙනෙකුට තමයි මේ මා කරායේ ඉන්නේ මම කරපු දෙයමයි. ඒ නිසා දැන් මේක උස ගන්න බැරි තරම් කර්මයක් වෙලා තිබුණට අඩු ගානේ මත්තටවත් මේ එන කර්ම දෝෂ නැතිකරන්න අකුසල් හිතවිලි නැති මතු වෙන්න පුළුවන් අකුසල් හිතවිලි නැති අවස්ථාවකට යන්න ඕනෑ කියන කල්පනාව සම්මාදිට්ඨියේ පළවෙනිම සම්මාදිට්ඨිය. ඒකට කියනවා කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය. කලකල දේ ඵලඵල දේ. ඉතින් ලෝකේ කවම කවදාකවත් බුදුන් පහල වුණත් ඒ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය බහුතරයක් වෙන්නේ නැහැ. ඒක න්‍යාය ධර්මයක්. බුදුන් පහල වුණත් කර්මේශා කර්මඵලයේ අදහන්නේ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 එතකොට ඒ කල්පනා කරන්න වෙනවා අඩු ගානේ කට පරිස්සම් කරගනින්, කය පරිස්සම් කරගනින්, හිත පරිස්සම් කරගනින්. එහෙම නැත්නම් මේක සද්දා අකුසල්. ඉතින් කොහොමද අපි මේ හතරවෙනි ප්‍රධාන අංගයගේ තියෙන විදිහට ආරද්ධ විදියෝති අකුසලානන් ධම්මානම් පහනාය කියන මේ කෑල්ල ගත්තොත් ඉස්සල්ලාම ඒකට මනාපයක් පහළ වෙන්න ඕන.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 එයාට හිතෙනවා දැන් මේ වෙලාවේ ගෙදර හිටියානම් අපි මොන දේද වේදිලා ඉන්නේ කියලා දන්නේ නැහැ කාටවත් නැහැ න්‍යාය පත්‍රයක්. මම රූප බලමින් ඉදීද, සද්ධාමෙන් ඉදීද, ගඳ බලමින්, රස බලමින්, පහස බලමින් එහෙම නැත්නම් හිතමින් ඉදීද කාටවත් කියන්න බෑ. මේ පැත්තක තියන දැන් පුළුවන් බලන්න. රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගඳ තියෙනවා, රස තියෙනවා, පහස තියෙනවා, හිතවිලි තියෙනවා. කොයි එකට හිතේ යයිද කියලා පිස්සුයිච්ච වඳුරෙක් වගේ එකෙකුටවත් නැහැනේ න්‍යාය පත්‍රයක්.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 මේ ශාස්ත්‍රුන් වහන්සේ තමගේ ගෝලයක් ඇවිල්ලා ගෝලෙක් ඇවිල්ලා කියනවා අවසරයි මේ ස්වාමීන් වහන්සේ බුදුහාමරට මේ කියන්නේ. අපේ ගුරුන් වහන්සේ මෙතන සංජය බෙල්ලටි පුත්තතු කොයිලෝ පාරක් අයින වාඩි වෙලා සමාධියකට සමවැදුනා. මම තමයි උපස්ථානට හිටියේ. ඒ වෙලාවේදී ගැල්පන්තියක් ගියා, කරත්තපන්තියක් දූවිලි ඇවිස්සලා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 ගැඹුරු සමාධියක ඉන්නේ කියලා බුදුජානනාංශයට කියවිලා කියනවා. දැන් කියන ඇත්තටම හොඳයි තියෙන්නේ. මේ ගල්පන්තිට ගිහිල්ලා බැන බැන කෑ ගහනවට වැඩිය ශබ්ද නොකර ඒකට යන්න ඇරලා පස්සේ දූවිලි ටික දැකිනකොට හරි ඊටසේ බුදුජානනාංශෙත් නිදර්ශනයක් දීලා තිනවා මටත් ඔය වගේ වෙන දෙයක් වුණා. ඒක බොහොම ලස්සන කතාවක් කියලා කියනවා. උඹේ ශාස්ත්‍රුන් වහන්සේට දවස් කීයක් ওই විදිහට හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා. ආපෝ දවස් ගණන් නම් බෑ. දවස් හතක් බෑ.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 ඒක මුදවට තේන පිටකොන්දක් තියනවාද නැද්ද කියලා. අපි හිතන්නේ ඒව නෙවෙයි. මේ බ්‍රේක් dance දන්නවනම් උඩරට නටුම් දන්නවනම් පාතර නටුම් දන්නවනම් උඩ කට්ටි තම්බිප කට්ටිරන් දාන්න දන්නවනම් ඉතින් කිනස් පොතේ නම දායි අර තැග්ග දෙයි මේ තැග්ග දෙයි අරයක අපා කීයකට යන්න වෙයිද කියලා හිතන්න. මේක එකන අර කෙලෙස් අවුස්සලා. අද වෙසක් දවසට මොකද කරන්න කියලා බලන්න. ඒත් උඩ දානවනේ. ඒත් උඩ දානවා.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 මේ කය ඉඳගෙන කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඇවිදින වෙලාවේදී ඇවිදින කයේ තියන්න පුළුවන් කිව්වනම් ඒ යෝගාවචරය අරමණ ලද වැරැත්තාවෝ කෙනෙක් කියලා බුදුහාම කියන ආරද්ධ විරියක කියලා කියනවා. ඊට පස්සේ යාට කල යුත්තක් කියනවා. මොකද්ද මේ ඉන්න පැය ඉන්න භාවනාවේ ඉන්න ටිකේ නලියන්න නැතුව කොච්චර ඉන්න පුළුවන්ද කියලා බලන්න. නලියවුවත් ආයෙසරෙන් නලියන්න නැත්නම් කියලා කොච්චරලා ඉන්න පුළුවන්. සක්මන් කරනකොටත් ඒ ඒ ඉරියව්වේ සක්මණ කියන්නේ තියෙන නලියන ගතියක් තමයි. ඒක ඉරියව්වක එක වැඩක් කරන කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා බලනකොට මේ හැදෙන දේ ශරීරය තුළ තියෙන මේ බෞද්ධ සංස්කෘතිය, මේ මහත්ම ගතිය, මේ හීතල වෙන ගතිය, මේ හැදිච්ච කාම අපි දරුවන්ට කවදා උගන්වන්නේ? මහේ කාලා දැනගෙන ඉන්න බෑ දරුවන්ට උගන්වන්න. මහේ කාලාගෙත් වැඩි නටනවනා. ඔය කක්කොට යන්නේ හරහට නම් දරුවෝ හර කෙලින් යන්නේ නෑනේ.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 මේ කියන්නේ නැගිටලා යන එක රජ සැප වගේ තේරෙනවා දළුවා සාදාන. ඉතින් ඒකෝට ඒ යෝගාවචරයට හිතුනොත් හිතන්න පුළුවන් නම් මේක මගේ අන්තිම හුස්ම නම් මම මේ වේදනාවට චෝදනා කරලා හිතවිලි වලට චෝදනා කරලා ශබ්දට චෝදනා කරලා හුස්ම දැනෙන්නේ නැහැ කියලා අතාරියද මේක මගේ අන්තිම හුස්ම නම් මම මේක කොච්චර ප්‍රවේශමෙන් කොච්චර අරබිනි පැත්තෙන් පාවිච්චි කරයිද අන්න එතකොට මම හුස්ම දිහා බලන්නේ කොහොමද? ආන්නේ වගේ මේ වේදනාවකින් නැගිටලා යන්න හදන වෙලාවේ, ශබ්දකින් නැගිටලා යන්න හදන වෙලාවේ, හිතවිල්ලකින් නැගිටලා යන වෙලාවේදී මරණය සිහිපත් කළ මේ අන්තිම හුස්මයි කියලා වැරගන්නවා නම් ඒකට තමයි මරණානුස්සතිය කියලා කියන්නේ. ඒකට ඕනේ කෙනෙකුට බස රත් වෙනවා. මේක අන්තිම හුස්ම නම් ඉතින් ඒ රත් ගැහෙනවා කියලා නතර කරලා බෑනේ. ආන්නේ මෙහෙම ටිංගිත්ත ටිංගිත්ත මේක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 රැළ මෙහෙට ගහනවා ඔරුව ගෙනල්ලා එයා රැළ ගණන් කරනවලු. රැළ හතකට සැරයක් එක රැළක් කියනවා බින්දින් නැති එක පුංචි රැළක්. එතකොට මෙයා කියනවා මං මං හේයි කියනකොට ඔක්කොමල තල්ලු කරපළලා ඔරුව වතුරට ගියා. ඉතින් මේ තල්ලු කරන්නේ රැළ පුංචි රැළ තියෙන වෙලාවේ. ඉතින් 10 දෙනෙක් විතර රැළ කරලා තල්ලු කරලා ඉන වටක් යනකම් කර වටක් යනකම් මූද දිගේ අරගෙන යනවලු. එතකොට දියඹට යන දෙන්න මාළු අල්ලන දෙන්න ඔරුවට ගොඩ වෙනවා. අනික කට්ටිය ගොඩ එනවා. ඒතන ඉඳලම හබල් ගන්න ඕනේ. නැත්තම් ඊගාවට එන රැළේ ඔරුව ගොඩ ගන්න. ඉතින් අර නැගලා ඒකොල්ල එතින් යනකම් බිම දිගේ තල්ලු කරගෙන යනවා. එතකොට කරවටක් වතුරේ.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 ඒ නිසා මේ නම ගන්න ගහන්නේ අපි නම් අඬ ගහපු එකනා ඒ චිත්තක්ෂණේ අත උස්සලා කියනවා මම ඉන සිටිමි කියලා කියනවා. වෙන කෙනෙකුට සිටිමි කරන්න බෑ. යුනිවර්සිටි ඉන්නකොට කරන්නේ වෙන කෙනෙක්ගේ නම අස්සම් කරනවා අපි ලයිස්ට් එකේ. ඉතින් යන්න හැරලා සරත් දෙනවා හාෆ් ෂීට් පේපර් එකක්. මේ ඉන්න කට්ටිය අස්සම් කරන්නේ ඉන්නේ 20ක් විතර 40ක් විතර අස්සම් තියෙනවා. ගෞරවකත් අස්සම් චෙක් කරන්න යන්නේ නැහැ.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 නිසා මේ මෙනෙහි කරන්න එන්න ගන්න ඕන එකාගේ නම දැනගෙන මෙනෙහි කෙරුවොත් නම කියනවායි කියලා කියන්නේ ඒක ඉදපඩේ ලබා ගැනීමක්. යටපත් කර ගැනීමක්. ඉතින් යෝගාවචරයක දැනගන්න ඕනේ ඔරුව දියත් කරපු ගමන් ඒක ටිකක් හැල ගානක් යනකම් හබල් ගගා ගියාට පස්සේ මැදදී රැළ බිඳෙන්නේ. එතකොට ඔරුව තියෙනවා. අර බිඳෙන රැළ තියෙනකොට ඔරුව හරහා දා ගන්නත් නරකයි. කෙලින්ම තියාන හබල් ගන්නවා වගේ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 ඇති 2500 නෙවෙයි දැන් අපි නැති 2500 නේ නැග්ගේ ඕකෙන් කියලා ඔය සෝලේ ලෙරිස් කියන මම හිතන්නේ ග්‍රීක මේ ජූව එක නලියලා තියෙනවා ලෝකෙට බුද්ධ ආගම ගියේ Tamanට ඕනේ අරමුණට හිත මෙහෙවා ගැනීමේ මෙනෙහි කරන ක්‍රමය මහසි ෂාඩෝ ස්වාමීන් වහන්සේ ඉස්මතු කළා දුන්නා ඒක කියන්නේ සල්ලක්ෂණය කියලා සලකුණු කරනවා අරමුණු රාශියක් දීපුවාම මෙන්න මේකයි අඩු කෙලස් කියන එක අන්තිම කෙලෙස්. එහෙමනම් ඒවට යනවා වෙනුවට මේ අඩු කෙලෙස් තියෙන තැනට නූපන් කෙලෙස් තියෙන තැනට හිත නැවත නැවත මෙහෙවනවා කියලා කියන්නේ කෙලෙස් වල තියෙන බය. එහෙම නැත්නම් ශ්‍රද්ධාවෙන් දැනගන්නවා මට කරන්න පුළුවන් ලොකුම සේවය තමයි නූපන්න කුසල් නොයිපත වීම පිණිස කටයුතු කරන එක. නන්නත්තර දැන් උඩ හිත යන්න දුන්නොත් වීඩියෝ වල හැදෙන දරුවෝ වගේ කවදාකවත් ශ්‍රීලාචාර දරුවෝ හැදෙන්නේ නැහැ. දරුවෝ හදනකොට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 මම මේ ඉඳගෙන ඉන්න බව දන්න චිත්තක්ෂණේ වැඩි කරා එකයි මම කලියුත්තේ කියනවා නම් එයා සෝවාන් මාර්ගස්ත පුද්ගලෙක් කියලා කියතයි. එයා ආර්ය පුද්ගලෙක්. තාම ගිහිල්ලා නැහැ හැබැයි පාරේ ඉන්නේ. ඒකවත් දන්නේ නැත්නම් ඉතින් සෝරි කියලා තමයි කියන්න තියෙන්නේ. බෞද්ධයා වුණාට අපි කිව්වා දසපාරමිතා පිළිලා කියනවා ති හේතුක ප්‍රතිසන්දි කියනවා ත්‍රිපිටකේ කටපාඩම් කරලා තියෙනවා පැවිදි වෙලා ඉන්නවා අරණ්‍යගත වෙලා හිටියත් මැත්ත මැත්තම තමයි.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 ඒ සක්මන් කරනකොට සක්මන් කරන බව හරි දානවා. ආන්නේ මෙනෙහි කිරීම කල යුත්තක් නැත්නම් මම විතින් කල යුතු අනුග්‍රහයක් කියලා. කොච්චර වැරදුනත් කොච්චර පෙරදුනත් මේ කමඨාන සුද්ධ කරගත්තොත් යෝනිසමස්කාරය පහල කරගත්තොත් මේ සම්මාදිට්ඨිය පහල කරගත්තොත් ඒ යෝගාචරය එතන ඉඳලා දිගටම අරමුණ ලද වැර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 දැන් නම් හතර පන්ති ඉන්නේ උන් මරා ගන්නවා මේ පහේ සීසත්ට යන්න කියලා. අම්මල දාතරත් වහකනවා. දැන් කාර්යය අපි යන ගානක් ගානක් නැහැ. නමුත් ඒ වෙලාවේදී කාර්ය වැඩගත්. ඒ නිසා හුස්ම හතරක් ගන්න එක නම් පහට යනවායි කියන්නේ. පියවර හතරක් ගන්න එක නම් පහට යනවායි කියලා කියන්නේ ඕක තමයි බුදුන් දකිනවා කියන්නේ. ඕක තමයි ධර්මය කියන්නේ. ඒ සඳහා හිත දැඩි කරගන්න. ඒකට බුදුරජාණන් වහන්සේ කියන්නේ යටිතල්ල උඩුතට ටික හපලා. ජීව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 මේ හිත පියන නැගිටපන් ඵලයන් ඔළුව හොල්ලපන් කකුල හොල්ලපන් අරක කරපන් මේක කරපන් කිය නානා ප්‍රකාර විධාන දෙනවා හරි ශක්ක කටයුතු දේවල් උගන්වනවා හරි බය හිතෙන දේවල් කියලා දෙනවා හරි අසරණ ගති උගන්වනවා යෝගාවචරයාට කෙලස් තවන බැර ඇතිව නෑ මම මේ මේ සැරේ අතාරින්නේ නෑ කොච්චර ශබ්ද වේදනාවක් මම මේක අල්ලගන්නවා කියලා ගන්න පටන් අරගත්තොත් ඒ චිත්තම් පගන්නාති කියලා යෝගාවචරය නෝපන්න කුසල් නොයුපදී විසංච ගන්න මේ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 ගලපැල්ල යනවා වගේ අර මහා කෙලස් කඳ. ලීයට තිබ්බ කුණ්‍යක ගහන්න ගහන්න පල්ලයට බහිනවා වගේ තමයි තුන හද්දොල අඩුවක් නැහැ. වේදනාවල අඩුවක් නැහැ. හිචිලවල අඩුවක් නැහැ. හැබැයි ඉඳගෙන ඉන්න චිත්තක්ෂණ පොඩි වැඩියක් තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාසයේ පොඩි වැඩිවීමක් තියෙනවා. සක්මන් කරන ඉරියව්වේ පොඩි වැඩිවීමක් තියෙනවා. වම දකුණ පොඩි වැඩිවීමක් තියෙනවා. මේක ඉන්න කාටවත් ඒක පිළිබඳ සැකයක් නැහැ. මොකද එක්කෙනෙක්වත් ඕක අදහන්නේ නැහැ. ඔක්කොටම ඕනලා තියෙන මේ හිතවිලි නැතර කරන්න කොහොමද? වේදන නැතර කරන්න කොහොමද? ශබ්ද නැතර කරන්න කොහොමද කියලා එන්න නඩු. ඇතල්ලු සාවියට නඩු දාන. ඇයි මේ මෙච්චර මේව කරන්නගේ මට හිතවිලි එන්නේ? ඇයි මම මෙච්චර මේ කරලා තියෙනවනේ ශබ්ද එන්නේ? ඇයි මට මෙච්චර කරලා තියෙන වේදනාව එන්නේ කියලා මේවත් කරන්න කරන්න කරන්න මාර පාක්ෂිකයි. කරන්න කරන්න අකුසල්. ඒ වෙනුවට දන්නවනම් මේ නූපන්න කුසල් දී ඉන්න මේ මූල කර්මස්ථානේ පුල්ලුවන් තරමේ යාපු වෙලා යටහත් පහත් හතර පහ කරන්න පහය කරන්න ඉතින් යනකොට ඒ චිත්තම් පග්ගන්හාති කියලා ඒ යෝගාවචරය ගන්න වැර මේ පොඩි දරුවෙක් බහ තෝරන ගන්න වැරක් වගේ. 6යි 6යි කිය බබා 7යි 7යි කියන්නේ යනකොට ඒ දරුවා තතන තතන තතන තතන අඩියක් තියෙන හැටි බලන්න.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 ඒකට කියන්නේ ආරද්ධ විපස්සක අපි කියනවා මේ 60 වෙලා පැවිදි වුණත් හාමුදුර කෙනෙකුට ලදරු සාමණේරයයි කියලා කියනවා වීලුවට මේ ලදරු සාමේ ඌට තේරෙන්නේ නැහැ. ඌ රන් නිරදන්නේත් නැහැ. වළඳන්න දැන් උබත් ගන්න දන්නවා. දානේ වළඳන්න දන්නේ නැහැ. විදියන් ඉන්න දන්නවා. සිවුර පොරවන්න දන්නේ නැහැ. ඉතින් ඌට ලදරු සාමණේරය කියලා කියන්නේ. ඒ වගේ තමයි බහතොරණ ගත්තට පස්සේ සාමාන්‍ය යෝගා මිනිස්සු බයිනවා මීයක්ෂා මේ මොනෝ කරන දැවිදින්න දන්නේ වගේ මේ කොරවක් වගේ ඇවිදිනවා සක්මන් මළුවල මොකද මේ ඇස් දෙක වහගෙන කරබන් නිකන් වෙන මොකද මේ කියලා පිට මිනිස්සු බලනවා බුද්ධ ආදී උත්තරෙන් වහන්සලා දාන්නවා මේ මිනිස්සු ගඟ දිගේ ඉහළට පිනන්න යන්නේ නූපන් අකුසල් පිළිබඳවයි මේ උත්සාහ කරන්නේ ඒක නිසා මෙයාට අතහිත දෙන්න ලොකු සාංශය දීලා තියෙන්නේ අනන්ත අප්‍රමාණ බුදුපසී බුදු මහරහතන් වහන්සේලාගේ ප්‍රශංසාවට ලක් විය යුතු මේ යෝගාවචරයට සමාජයේ භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා කියේ. කියලා පිළිච්ච padikkamakට තරම්ව සලකන්නේ නැහැ කියලා 1945 දී කියලා තියෙනවා. අදත් එච්චරයි. අදත් එච්චරයි මේ අමාරු වැර යොදන වෙලාවදී මොකද අපි අනුන්ට උසුළු විසුළු කරලා තියෙනවා. ඒකයි අපේ වැඩේට අපිට සහයෝගය නැත්තේ. ඉතින් নিকමට හිතනද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 අනේ මූටත් මට වගේම සාසනික ආසාවක් ඇති වෙලා ඇතිනේ. අනේ මං වගේ මේ කමේ නලියනවනේ. ඒ නිසා කවදාකවත් හිතෙන්නේ නැහැ මේ කමේ ඉගෙන ඇවිදින්න ඉගෙන ගන්නවා වගේ මොකද්ද මේ කරන්නේ කියලා හිතෙන්නේ නැහැ. එහෙම හිතනවා නම් යෝගාවචරයක් නෙවෙයි. යෝගාවචරය යෝගාවචරයගේ විහිස දාන්නෝ. බනිනවා. එහෙම කරන වෙලාවල් තියෙනවා. තිබ්බට මොකද මේ ශාසනික හොරතලේ අපි කාටවත් උසුළු විසුළු කරන්න ගියොත් එහෙම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 ඒ පදම් වීර්ය කියලා කියන්නේ වීරත්වයක්. ඒක දිගේම තව ඩිංගත්තක් ඉදිරියට ගෙනියන්න කොඩියක් අතර ගත්ත කෙනෙක් ඉදිරියට යනවා වගේ යන්න පටන් අර ගන්නවා. ඒකෝට මේ යෝගාවචරයට තේරෙනවා මට මේ විදිහට ඉන්න ඉරියව්වේ නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසයේ ඉන්න වඩා හොඳ උදේ කාලෙද දවල් කාලෙද කියලා යාට තේරෙනවා එතකොට. සක්මණකින් පස්සේද නැද්ද කියලා තේරෙනවා. නාල ඇඟ සීතල කරගත්තොත්ද ලේසි.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 ඒ වගේම කට්ටියක් තියෙනවා කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ කවදාවත් කට්ටියත් එක්ක නම් බෑ. නෑ දෑ කියන જાතිය තමයි නෑ දෑයෝ කියලා කියන්නේ. සෞතුයම කියන එක හැබැයි. ඒක මොකද නෑ දෑ නිසා තමයි අපි මෙතෙන් ඇවිල්ලා ඉන්නේ. හැබැයි මෙතෙන් යනකොට නම් ඒ උරතල් එක්ක බෑ. ඒකේ මේ ආවට පස්සේ නෑ දකන් කරන්න එන්නත් එපා. කන රත් වෙන්න දෙකක් ගහලා එලවනවා.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 ප්‍රායෝගික භූත අරමුණක් වෙන්න ඕන. පවත්න්න පුළුවන් ද කියන එකෙන් තමයි යෝගාවචර ඉස්ලාම වීරිය කියන පාඩමට අත්පොත් කියන්නේ. ඒ වීර්ය කියන පාඩමට අත්පොත් කියනවත් එක්කම එයා සෝවන් මාර්ගස්තු පුද්ගලෙක් පාඩපත් වෙනවා. හැම වෙලාවෙම ඔක්කොම වෙලාම වීර්ය කරන්නේ නැහැ. නමුත් එයා දාන්නවා ලදලද වෙලාවේ මම මේ වැඩේ කරන්න ඕනේ. මෙච්චරයි මට ඉතුරු වෙන්නේ අනිත් සේරම ගඟ තින්න කැපුවා වගේ. ඔය ඔක්කොම ගන්න දෙයක් නැහැ. මෙන්න මේ දේ කරන්න පටන් ගත්තට පස්සේ යාට තේරෙන පටන් අර ගන්නවා ඒ උපේන ලද අකුසල් රහිත හිත පවත්නවා කියන එක. උපන්නානං අකුසලානං ධම්මාන මේ පිරිසුදු කරගත්ත මේ හිත අකුසල් නැතුව පිරිසුදු කරගත්ත හිත දිගට පවත්නවා කියන එකයි ඒ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 තමයි සාම මොනවක්වත් කිව්වේ නෑ. කතා කරලා ගිහිල්ලා ඉන්න වන්දරේ ඉන්න කතා කරලා තිරකරත්නට කතා කරා. තිරකරත්න මිනිහ පැරිච්චාම මොකද කරන්නේ? නැගිටින්න ඕනේ ස්වාමීන් වහන්සේ. එහෙනම් මතකද උඹ වැටිලා ඉන්නේ නැගිටපන්. එතකොට උට තේරෙන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. වැටිච්ච කාරණාව අපට ඕනේ අපිට තියෙන නැගිටින්න පුළුවන්ද කියලා බලන එකයි. දැන් ඉස්කල්ලාම් වතාවට දිගටම ගලපු මේ අකුසල විචිත්ත වීදී කුසල චිත්තයක් උපදනවයි කියන එක මහගලක් පලනවා වගේ වැඩක් නේ. ඊට පස්සේ ආය අකුසල් ආවට පස්සේ ආය නැගිටිනවා කියන එකට පළවෙනි තරම්ම අමාරු නෑ. මෙන්න මේ දර්ශනය මෙන්න මේ කියන කාරණාව යෝගාවචරයට ඇතුළනම් uppannānaṁ pāpakāsana pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāya. ඒ ඇතිවිච්ච අකුසල් ප්‍රහාණය කරන්න තියෙන්නේ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 ආනාපාන දැනගන්න පුළුවන්ද? වම දකුණ දැනගන්න පුළුවන්ද? ශබ්දත් ඇහෙනවා නසණ්ඩාල වැඩ කරනවා භාවනා මධ්‍යස්ථාන වටේ ඉන්න මිනිස්සු පුදුමාකාර විදියට. ඉතින් මං කිව්වට තරහ වෙන්න එපා. භාවනා මධ්‍යස්ථානවල වැඩ කරන දෙන්නේ නැති ළඟ තියෙන බන්දල තමයි. අයියෙන් ලවුඩ් ස්පීකරයක් දාගෙන ඉතින් තම්බියෙක් තම්බියෙක් පටන් අර ගන්නවා ශ්‍රී බුද්ධ ගයා විහාරේ වන්දිනේ මෝ ශ්‍රී පතාලා කියලා ගම්මම දඟලන. අනේ භාවනා කරන ඉතනම එක බුදුහාමරයන් කෝලෙක් මේ වද්දන කර ඉඳ හදනකොට අනිත් පැත්තේ ලවුඩ් ස්පීකර් දාගෙන කෑගහන. එහෙම නැත්නම් සිවුරු අරපෙකේ තොරන් කවි කියන්න පටන් ගන්නවා. පැලෙන්න දානවා.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 ස්පීකර් දාලා ඒ ලොකු සංස්කෘතික හැරමිටි අරගෙන එහෙනම් යා. අපි දින ගිහින් කියමු. වැඳලා කියමු ආමුදුරන්ට අනේ මේ අපි මේ මේ වෙලාවට භාවනා කරනවා. ඒ වෙලාවට ශබ්ද කරන්න එපයි කියලා කියමු කියලා මගට යනකොට ලොකු සංස්කෘතික හැරමිටි බිමැල් නැතරලා කිව්වලු. නම. මේ පන්දලේ ආමුදුරන්න කියලා මට කතා දැන් ඉතින් ප්ලේන් එකක් යනකොට එහෙම සද්දයක් આવුනොත් එහෙම දැන් මට ප්ලේන් එකක් නැතර කරන්න වෙනවා. පිස්සු කෙලිනතු කියලා භාවනා කරනෝයි කිව්වලු. කමටහන් සුද්ධයි.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 ආයසරයක් යෝගාචර බලනවා දැන් නිස්සද්දව මට ආනාපානෙ ඉන්න පුළුවන්. දැන් ශබ්ද තියෙනකොට කොහොමද? වේදනාව එනකොට කොහොමද? හිතවිලි එනකොට කොහොමද කියලා බලන්න ගත්තොත් අර සෙනඟ නැති පාරක වාහනේ එලවනා වගේ නෙවෙයි සෙනඟ තියෙන එහෙමෙන් පාරේ වාහනේ හිමි දානට අමාරුයි. මම හප්පගෙන තියත් ඇහිනේ. ඉතින් කවුරුර කිව්වොත් එන්නේ නැහැ මං ඩ්‍රයිවිං දන්නේ මට සෙනඟ නැති පාරක විතරක් එලවන්න තියෙනවා මම ඩ්‍රයිවිං පෝස්ට් එකක් දෙන්නකොත් කවුරුවක්වත් දෙන්නේ නැහැ. කොළඹ ඩ්‍රයිවිං කරන්න ගියාම ත්‍රිවිලර් කාරෝ කරන කකුලක් ඉස්සුවොත් පස්සෙන් දැම්ම ගියා. උන් ළඟ නෑ ඔය මේ රූට් වමෙන් දැම්ම දකුණෙන් දැම්මත් දැන්නේ කවුරු කකුල් දෙක දිගහැරියෙන් මැදින් අරූ බලනකොට වට පිට වන්නකොට මේක ගිහිල්ලා. ඉතින් ඕ නීති ක්‍රියාත්මක කරන් ට්‍රැෆික් සාජන්ලත් කරන්නේ ත්‍රිවිලර් එක නැගලා යන එක තමයි. මොකද ට්‍රැෆික් සාජන් ගියත් පාර දෙන්නේ නෑ ලංකාවේ.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 එහෙනම් සවුන්ඩ් ප්‍රූෆ් කරගත්තොත් මොකද මේක? ශබ්ද නැතුවම කෙලින්ම නිවනට හයිවේ එකෙන්ම යන්න කට්ටියට ඕනකම තියෙනවා. හිතුවේ නැති කරන්න හැමදාම ප්‍රශ්න. එමේ ඔය වේදනා හිතුවේ ශබ්ද තුනම නැති කර දැයි මරුණා. එකක්වත් දෙන්නේ නැහැ. ප්‍රශ්නේ නැදේ නේද බාහනා කරගන්න බෑ ඒකයි ප්‍රශ්නේ. ඒ නිසා මේ ජීවන යාත්‍රාව යද්දිම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 හැරෙනවනේ. එතකොට අර හැල්ම නැති වෙනවනේ. එතකොට මේ මේ කාය ස්පර්ශයේ තිබිච්ච නැත්නම් කාය විඥානයේ තිබිච්ච මේ ඊට එකපාරට චක්කු විඥානෙට පයින්. ඒකට යෝගාවචරයට මතක නෑ මොකද මේක මේක මහා කම්මැලි කෙමිනේ තියෙන්නේ මේ වම දකුණ බලන එක එපා වෙලා තියෙන. ඒකට මේ කුරුල්ලෙක් දකපුවාම කුරුල්ල ලස්සනට වැඩිය මේකට තියෙන කම්මැලිකම නිසා හිත එකපාරට කාය ප්‍රසාදෙල චක්කු ප්‍රසාදෙට පයින්නවා.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 ස්වභාවයෙන් මිනිස්සයා හොඳයි. මිනිස්සයා නරක වෙලා තියෙන මේ පන්ති සතර නිසායි කියලා කාල් මාක්ස් තුමා කිව්වා. බුදුචාන් වහන්සේ කිව්වා බබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්කලිතේ උපක්කලිතා. අපේ හිත ප්‍රබහස්රයි ස්වභාවයෙන්. අපි හිතනේ මේ කෙලෙස් වලට අකමැති අවස්ථා දෙක දෙන්නේ. ජීපකම හිතගන්නේ නික්ලේශී තන. අපිට මේ අවස්ථා දෙක දීලා අර අකුසලයට බර කරපේකට ද්වේෂ නොකර ඉන්න එකයි මෙතන තියෙන කලාව. Tamanට බාධා කරපු අකුසලයට ද්වේෂ නොකර ඉන්නකොට යාට පැහැදිලිවම කුසලයට කියලා සමාදම් වෙන්න පුළුවන්. මේකේ මානව අයිතිවාසිකමක්. මේක උප්පත්තියෙන් අපිට හම්බෙච්ච බර්ත් රයිට් එකක්. ඕන කෙනෙක් අපිට කෙලසන්න පුළුවන්. ද්වේෂ කරපු ගමන් මං අහුවෙනවා. කරන්න තියෙන්නේ උඹ කෙලසපන්. උඹ මුල්ලුවන් තරම් කරගෙන මං බලනවා මගේ ඔළුව බේරගෙන ඉන්න. මං පරිස්සම්. මොකද මං බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක්. මම සතිය වඩන ලද කෙනෙක්. ඒ වගේම මම දන්නවා මෙතෙන්ද ගියොත් මට අරසාවයි. මගේ ශේෂ මේ ගෝචර භූමිය මෙතනයි. මේක අවශ්‍යනමාව මේ පැත්තට ගිය ගමන් මාරපාක්ෂිකයි. මේ පැත්තට යන්න ඕනේ කියලා. ඉතින් මේකට කාගේ හරි උදව්වක් ඉල්ලනවා නම් නිහිනයි තුච්චයි පාහරයි. තමන්ගේ ආත්ම ශක්තියක් නැහැ.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 එතින්ද කියන්නේ එතන සමාදම් වෙන්න බාධා කරන්න කවුරුවක්වත් නැහැ. කරුණා කරලා. ඒ අවිසිච්ච කට්‍යත් එක්ක ඇසුර පවත්තන්න එපා. Taman මේ අශෝක වූ, විරජ වූ, ക്ഷേමීය වූ තැනට යන්න දන්නවනම් ඒක අපෙන් උදුර ගන්න පුළුවන් කිසිම කෙලෙසයක්. කිසිම කෙලෙසයකට බෑ මේ නික්ලේශී තන මහාන. අපේ ඡන්දයක් තියෙන්න ඕනේ කෙලෙස් ටිකට ඡන්දේ දීපු ගමන් නික්ලේශී තන අපෙන් නැති වෙනවා.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 ස්වර්ගයකට ගියේ මේ දේ මට හිද්ද උනේ මමම කරන ලද භාවනාක ප්‍රතිඵලයක් කියලා බුදුජානන්සේ සුතා ධතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා ditthiya suppata vijjha suppati vijjha කියන මට්ටමට මේ සුතා ධතා කියන සූත්‍රය දේශනා කරලා තියෙනවා මේ ටික පුරුදු කරගත්තොත් කොච්චර කවුරු මාවත් පිටපොට අනින්න ගියත් මගේ තියෙන උතුරු කට්ට වගේ හරි පැත්තට යන්න කියලා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 ක්‍රම සහ විදි සැපීමෙන් කාට කාටත් උදව් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එසේ උදව් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිරු දිනාට මේක ප්‍රධාන අංගයක් පාඩපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.